ජෝතිපාල මහත්මයා තෙරුවන් තරණයි පින්වත් ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය අද දේශනාවට කෙලින්ම නම් සම්බන්ධ නෑ මගේ ප්‍රශ්නය සෝවාන් මාර්ගස්ත්‍ය යම් තාක් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරන්නේ නැත්නම් ඒ තාක්ම ඒ කියන්නේ සෝවාන් වනතුරු ඔහුට කලුරිය කරන්න පුළුවන්කමක් නැහැ කියලා මට මතක හැටියට මේක චක්කු සූත්‍රයේ සංයුත්ත නිකායේ සඳහන් වෙනවා වගේ ඒකම තවත් කොහේ හරි සඳහන් වෙනවා ලෝක විනාශයක් වන්ට નિયમિત නම් මේකේනා මේ සෝවාන් වනතෙක් ලෝක විනාශය වුණත් පමා කරනවා කියලා. මේක නම් මට කොතනද කියලා මතකයට එන්නේ මගේ ප්‍රශ්නේ පින්නොත් ස්වාමීන් වහන්සේ මේ සෝවාන් මාර්ගස්ත්‍ය සහ සෝවාන් ඵලස්ත්‍ය අතර ලොකු කාල පරිච්ඡේදයක් නැහැ මේ දින කිහිපයක් ඇතුළතදී සෝවාන් මාර්ගස්ත්‍ය සෝවාන් ඵලයේ ලබා ගන්නවා නේද කියන එකයි මගේ ප්‍රශ්නේ. දැන් ওই ප්‍රශ්නේ අපි විසඳන්න ඕන ක්‍රම දෙකකට එකක් තමයි සූත්‍ර ක්‍රමය සහ අභිධර්ම ක්‍රමය කියන දෙක. සූත්‍ර ක්‍රමය කියලා කියන්නේ අපට වටහා ගන්න පුළුවන් මට්ටමට මේ සංස්කාර ධර්ම ගොනු හැටියට අරගෙන කතා කරන தත්ත්වය තමයි සූත්‍ර. අභිධර්ම කියලා කියන්නේ පරමාර්ථ ධර්ම වෙන් කරලා වෙන වෙනම ධර්ම වශයෙන් අරගෙන කතා කරන ස්වභාවය. එතකොට මේ දෙකේ කිසිදු පරස්පරතාවයක් නැහැ. හැබැයි මේ කතා කරන સંદર્ભය යම් යම් ආකාරයකට වෙනස් වෙන්න පුළුවන්. ඒක මනින ක්‍රමය වෙනස් වෙන්නට පුළුවන්. ඒ අවස්ථා දෙකේදී. එතකොට ඔය සෝවාන් මාර්ගය සහ ඵලය පිළිබඳවත් පැහැදිලිවම ඔය වගේ විග්‍රහයන් දෙකක් තියෙනවා අභිධර්මයේ සහ සූත්‍රයේ. අභිධර්ම ක්‍රමයට අනුව සෝවාන් මාර්ගය සහ ඵලය අතර තියෙන එක් චිත්තක්ෂණයක වෙනසක් පමණයි. ඇයි අභිධර්ම ක්‍රමයේදී ගන්නෙ සිත. එතකොට සෝවාන් මාර්ග සිත ඇති වුණා නම් එතනින් පස්සේ සෝවාන් ඵල සිත ඇති වෙනවා ඊළඟ ෂණයේදී. ඒකට ආයේ ලොකු කාල පරිච්ඡේදයක් ගන්න එක චිත්තක්ෂණය. හැබැයි සූත්‍ර ක්‍රමයේ හැටියට සෝවාන් මාර්ගස්ථයා කියලා හඳුන්වන්නේ ආර්ය ධර්මය අහලා ආර්ය ධර්මය දැනගෙන අර අපි මුලින් කිව්වා වගේ තමන් රැකගන්න පව්කම් කරමින් ඉන්නවා තමන් රැකගන්න පින්කම් කරනවා තමන් රැකගන්න සිල් රකින්නවා තමන් රැකගන්න දන් දෙනවා ඔහොමම කරගෙන ඉඳලා මේ ක්ලේශයන්ගෙන් මිදීමයි අවශ්‍ය වෙන්නේ මේකෙන් මිදෙනකන් මේකෙන් නිදහසක් නැහැ මේ පංචස්කන්ධයෙන් මිදෙන්නයි අවශ්‍ය වෙන්නේ කියලා ක්ලේශයන්ගෙන් මිදීම පංචස්කන්ධයෙන් මිදීම කියන අදහස තේරුම් අරගෙන එතෙන් පටන් ආර්යයන් වහන්සේලා ගිය මඟ යන්නට වෑයම් කරන පුද්ගලයා සූත්‍ර ක්‍රමයේ හැටියට සෝවාන් මාර්ගස්ත කියලා හඳුන්වනවා. හැබැයි තාම ඔහුට මාර්ග සිතක් පහළ වෙලා නැහැ. දැන් එහු ඒ ගමන් මඟ පටන් අරගෙන තියෙනවා. පටන් ගත්තු නිසා ඔහු මාර්ගස්ත කියලා හඳුන්වනවා. එතකොට දැන් අපි හිතමු අපිට දැන් මැප් එක ගත්තන් පස්සේ අපි Google Map එක වගේ අපිට යන්න අවශ්‍ය තැන සටහන් කළාට පස්සේ ඒක කුඩා කරලා බැලුවෙන් පස්සේ අපිට යන්න අවශ්‍ය දුර මේ කෙටි දුරක් වගේ පේනවා. හැබැයි ඒක සම්පූර්ණයෙන් පළල් කරලා ගත්තාම අර මේ ළඟ වගේ පෙරිච්ච එක ගොඩාක් ඈත තව අපි යන්න ඕන තැන. ඒ මොකද ඒ ඈත් කළාම තමයි හරියටම ඒ අදාළ තැන අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කොච්චර දුරක් තියනවද කියලා. අන්න ඒ වගේ දැන් අර මේ මම කොළඹ යනවා කියලා නික්මුනහම ඒ තනත්තා දැන් කොළඹ යන කෙනෙක් කිය. එහෙම නැත්නම් කොළඹ යන අයගේ ගොඩට තමයි ඒ තනත්තා වැටෙන්නේ. හැබැයි ඒ පුද්ගලයා අතරතුරේදී වෙන වෙන ගමන් ඕන තරම් යන්නට පුළුවන් ඒ අතරතුරේ. හැබැයි හරියටම අපට කොළඹ යන කෙනා කියලා හඳුන්වන්නට පුළුවන් වෙන්නේ වාහනයෙන් ගිහිල්ලා ඒ කොළඹ නගර සීමාවට ඇතුල් වෙන අවස්ථාව. එතකොට සාමාන්‍යයෙන් අපි කොළඹ යන පුද්ගලයා කියලා අර කොළඹ යන්න මෙතනින් පිටත් වුනහම ඒතනත්තත් හඳුන්වනවා. හැබැයි වචනේ පරිසමාප්තාර්ථයෙන් අපි කතා කරනවා නම් කොළඹ නගර සීමාවට ඇතුල් වුණු කෙනා තමයි කොළඹ යන කෙනා කියලා අපිට හරියට නිශ්චිත වශයෙන් කියන්න පුළුවන්. අන්න ඒ වගේ අභිධර්ම ක්‍රමේදී අර හරියටම සීමාව පෙන්වනවා. මොකද මේවා පරමාර්ථ ධර්ම වශයෙන් බෙදලානේ දක්වන්නේ. හරියට මේ සිත තමයි සෝවාන් මාර්ග සිත. ඒකෙන් පස්සේ ඵල සිත. හැබැයි සූත්‍ර ක්‍රමයට එහෙම වෙන වෙන සිත් ගැන කතා කරන්නේ නැති නිසා සමස්තයක් හැටියට ಗುಣධම් වැඩිම වශයෙන් ආර්ය මාර්ගය ආරම්භ කළා නම් ඒතරත්තා සෝවාන් මාර්ගස්ත කියලා හඳුන්වනවා ඊට පස්සේ සෝවාන් මාර්ගඥානය සහ ඵලඥානය ලැබුවට පස්සේ ඒතරත්තා ඵලස්තයා හැටියට හඳුන්වනවා ඵලස්ත භාවයට පත්වෙච්ච තැන ඉඳලා ඒතනත්තා සකෘදාගාමි මාර්ගස්තයා හැටියටත් හැඳින්වෙනවා සූත්‍ර ක්‍රමයේ හැටියට. හැබැයි අභිධර්ම ක්‍රමයේ හැටියට සකෘදාගාමි මාර්ග සිත පහළ වෙන අවස්ථාව තමයි මාර්ගස්ත හැටියට හඳුන්වන්නේ. දැන් ඔය මූලික අදහස හිතේ තියාගෙන දැන් ඔබතුමාගේ ප්‍රශ්නයට අපි යමු. ධම්මානුසාර සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයන් පිළිබඳ කතා කරන තැන්වල තමයි ඔබතුමා ඔය කිව්ව විග්‍රහය දැක්වෙන්නේ. මොකද්ද? ඒ අය සෝවන් මාර්ගයට පැමිණිලා නම් සද්ධානුසාරී ධර්මානුසාරී தත්ත්වයටපත් වෙලා ඉන්නවා නම් ඒ අය මේ ජීවිතයේ සෝවාන් ඵලයටපත් නොවි මිය යන්නේ නැහැ කියන කාරණය සද්ධානුසාරී ධර්මානුසාරී පුද්ගලයන් ගැන කතා කිරීමේදී තියෙන. ඉතින් මේ මට්ටම මොකක්ද කියලා අපිට මේ වචන දෙකෙන් විග්‍රහ කරන්න බෑ. ওই වචන දෙක හරියට වරද්ද ගන්න තැන. මොකද සද්ධානුසාරී කියන්නේ මොන මට්ටමේ සද්ධාව තියෙන කෙනාද? ධම්මානුසාරී කියන්නේ මොන මට්ටමක විදර්ශනා ප්‍රඥාවක් තියෙන කෙනාද? එතකොට ඉතින් අපිට දල වශයෙන් හිතා ගන්න පුළුවන් දැන් අපි හිතමුකෝ මෙහි හොරණ ඉඳලා යම්කිසි කෙනෙක් කොළඹ යන්න පිටත් වෙනවා. කොළඹ පිටත් වුනහම අපි කාටවත් කියන්න පුළුවන්ද මේ තැනත්තා අනිවාර්යෙන්ම කොළඹට යනවා කියලා? එහෙම කියන්න බෑ. ඒ අතරතුර මැරෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ අතරතුර වෙන වෙන ගමන් යෙදෙන්න පුළුවන්. වැරදිලා පාර වැරදිලා යන්න පුළුවන්. නොයේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපිට කියන්න පුළුවන් ඒ කොළඹ කියන නගර සීමාවේ බෝඩ් එක පෙනෙන මට්ටමට තව තව අඩියක් විතරනම් එහාට තියන්න තියෙන්නේ. එතකොට මේ කාල සීමාව තුළ අපිට කියන්න පුළුවන් මේ පුද්ගලයා අනිවාර්යෙන් කොළඹ නගර සීමාවට ඇතුල් වෙනවා. මොකද තව පියවරයි තියන්න තියෙන්නේ. එතකොට අන්න එහෙම වෙච්ච පුද්ගලයා ගැන අපිට කියන්න පුළුවන් මේ තනත්තා කොළඹ නගර සීමාවට අඩිය නොතියා මැරෙන්නේ ඇයි දැන් අඩිය උස්සලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මැරිලා වැටුණත් වැටෙන්නේ කොළඹ නගර සීමාවට තමයි. ඒ නිසා මැරුණත් ඒ තනත්තා කොළඹ තමයි නවතින්නේ. ඉතින් අන්න ඒ වගේ අර අන්තිමට ගිහිල්ලා නගර සීමාවෙන් පය උස්සනවා වගේ කතාවක් තමයි ඔය සද්ධානුසාරී ධම්මානුසාරී කියන කතාව. ඒ නිසා ඒක බුදවරු එහෙම නැත්නම් පරචිත්ත විඥාන්නේ ඇති අය හඳුනා ගන්නවා විනා සාමාන්‍ය මිනිසුන් හිතන විදිහට මට නම් බුදුහාමුදුරුවෝ ගැන කිසිදු අශ්‍රද්ධාවක් නැහැ. දැන් මට තියෙන අචල සද්ධාවක්. දැන් මම සද්ධානුසාරී මට මේ ධර්මය හොඳට දැනෙනවා. ඒ නිසා මම ධම්මානුසාරී කියන මිනිස්සු හිතාගෙන ඉන්න විදිහේ තත්වයක් නෙමේ. විදර්ශනා ඥාන දියුණු කරගෙන ගිහිල්ලා ඒ ආසන්නයටපත් වෙච්ච කෙනා ධම්මානුසාරී පුද්ගලයා. ඒ වගේම සද්ධාවෙන් යුක්තව මේ ගමන් මඟ ගිහිල්ලා හේතුඵල ධර්මයන් වඩාම ප්‍රත්‍යක්ෂ වෙන තැනට ආසන්න වෙච්ච බුදුහාමුදුරුව ගැන සද්ධාව ධර්මයේ ගැන සද්ධාව සංඝයා ගැන සද්ධාව ප්‍රතිපදාව ගැන සද්ධාව මුල් කොටගෙන මේ හේතුඵල ධර්මයන් ප්‍රකට වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා දුරු වෙන තැනට ඔන්න මෙන්න කියන මට්ටමට සද්ධාව වැඩිච්ච කෙනා තමයි සද්ධානුසාර. ඉතින් ඒකේ මිම්ම මොකද්ද කියලා අපට හඳුනා ගන්නට තියෙන ගැටලුවයි තියෙන්නේ. ඉතින් ඒ ඒ මිම්ම අපට අර වගේ උපමාවකින් තමයි කියන්න වෙන්නේ අර කොළඹ නගර සීමාවට ඇතුල් වෙන්න කකුල උස්සලා තියෙන්න වගේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ මිනිස්සයා කොළඹ යන්නේ නැතුව මැරෙන්නේ නැහැ. ඇයි ඒ මැරුණත් වැටෙන්නේ කොළඹටමයි. ඉතින් අන්න ඒ වගේ තත්වයක් ගැන තමයි ඔය කතා කරන්නේ. එහෙම නැතුව එහෙම නැතුව මේ සෝවාන් වෙන්න ಗುಣ පුරන්න ආරම්භ කරපු කෙනෙක් ගැන නෙමෙයි. බොම් පිම්පින්නත් ස්වාමීන් වහන්සේ වැටුණා හොඳට. තිරුවන් තරණයි. මෛත්‍රී සම්මයි.